ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි මාත්‍රකා කරන්නට දිච්ච ඒ සූත්‍ර පාඨය පින්නතුල්ලාට ශ්‍රවණය කරනකොටම තේරුණා මේ ආයතන හය පිළිබඳව තමයි අද මේ දේශනාව සිද්ධ වන්නේ කියලා. ඇත්තටම පින්නතුනේ අපි මේ ආයතන 6 පිළිබඳව දැනගන්නවා කියලා කියන්නේ පංච පාදානස්කන්ධය පිළිබඳව දැනගත්තා වෙනවා. ඒ වගේම අවබෝධයක් කරා යන කෙනෙකුට දුක තේරුම් ගන්න කෙනෙකුට මේ ආයතන 6 පිළිබඳව දැන ගැනීම ඉතාම වැදගත්. මොකද බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්න කියලා නෙවෙයිනි දේශනා කරේ. දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ වුණොත් සමුදය ප්‍රහාණය කරන්න පුළුවන්. සමුදය ප්‍රහාණය වෙනකොට ඉතින් නිවන සාක්ෂාත් වෙනවා. මාර්ගයත් සම්පූර්ණ වෙනවා. ඒක තමයි නිතරම ස්වාමීන් වහන්සේලා බණ කියනකොට මේ පංච පාදානස්කන්ධය ගැන නිතර නිතර දේශනා පවත්වන්නේ. ඉතින් මේකනේ අපි අවබෝධ කරගන්න ඕන. එහෙමනම් මේ ආයතන 6 ආයතන 6 කියලා කියන්නේ මේක තමයි අපේ ලෝකය. ඇස කන නාසය දිව ඊළඟට මේ කය සහ සිත මේක තමයි අපේ ලෝකය කියලා කියන්නේ දැන් අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ ජීවත් වෙනවා කියලා මොනවද කරන්න කියලා ඇහුවොත් ඒ කෙනා ඉතින් කියයි ජීවත් වෙනවා කියන අපි ඇඳුම් අඳිනවා කෑම කනවා විනෝද ගමන් යනවා රස්සාවල් කරනවා ඕක තමයි අපේ ජීවත් වීම කියලා කියයි ඒකත් ඉතින් ඒක බැහැර කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ නමුත් පින්නතොලි ඊට වඩා ටිකක් ගැඹුරින් කල්පනා කළොත් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඇහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයට පහස විඳිනවා හිතට අරමුණු ගන්නවා ඌට වඩා දෙයක් අපි කරන්නේ නැහැ ඒක තමයි අපේ ලෝකය එතකොට බලන්න අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඕකන නේද ඔව්. ඊළඟට මේ පුතත්ජනයාගේ ඒකායන පරමාර්ථය තමයි සැප හොයාගෙන තමයි හැමදේම කරන්නේ. සැප. එතකොට සැප දුක කියලා දෙකක් තියෙනවානේ. ඒතර බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ප්‍රථම දේශනාවෙන්ම, ඒ කියන්නේ ධම්මසක්පවතුම් සූත්‍ර දේශනාවෙන්ම උන්වහන්සේ වදාළ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂේපෙන් කියනවා නම් මේ පංචපාදානස්කන්ධයේ පරිහරණයම දුකක්. ඊළඟට දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ කියන දේශනාවෙන් පැහැදිලි වෙනවා මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ. එහෙමනම් පින්නතුනේ මොකක්ද මේ සැපයක් මෙතන තියෙන්නේ කොහොමද? සැපයක් මෙතන සම්මුති වශයෙන් ලෞකික වශයෙන් තියෙනවා. හැබැයි ඒක බොහෝම සල්ප සැපයක්. දුක තමයි වැඩි. සාමාන්‍යයෙන් පුතත්ජනයාගේ ස්වභාවය තමයි පුංචි සැපය හොයාගෙන යනවා අර තියෙන විශාල දුක්ඛන්දරාව දකින්නේ. ඒකනේ දැන් මේ කාමයේ සැපයක් ආස්වාදයක් නැත්තම් මේ පොතඥය ඒ පැත්තට ඇදිලා යන්නේ නැහැ. ඒකේ පුංචි සැපයක් තියෙනව නැත්තේ නෑ. ඒ පුංචි සැපේ තමයි ඉතින් ওই පංචකාමය. හැබැයි ඒ වෙනුවෙන් පින්නතුනි අපි පුදුම පරිශ්‍රමයක් දරනවා. ඒ වෙනුවෙන් පුදුම ආදීනමයක් විඳිනවා. ඒක අමුතුවෙන් අපි මේ පින්නතුල්ලාට කියන්න දෙයක් නෑ. මේ අත්ව දන්නවා මේ අත්ංගේ ප්‍රශ්න පත්‍රය ආපහු කියවගෙන යනකොට ආදීනව ගොඩක් තමයි. චූටි සැපයක් තියෙනවා. එහෙමනම් මේ සැපයි දුකයි කියන දෙක සාමාන්‍යයෙන් කෙනෙක් මේ පුතත්ජන ලෝකේ ඒකායන පරමාර්ථය තමයි සැප විඳීම. ඒ සඳහාම හැමදේම කරන්නේ. ඒතර සැප කියලා කියන්නේ මොකද්ද? සැප විඳිනවා කියලා කියන්නේ සොම්නස් උපදවන හැඟීම් සැපක්. දුක කියන්නේ ඔව් දුක කියලා කියන්නේ දුම්නස් උපදවන හැඟීම් දුකයි. හැබැයි අපි කැමති වෙන දේ වගේම තමයි අකමැති වෙන දේත් අපි කරා ලං වෙනවා. ඒක වළක්වන්න බෑනේ. එතකොට ඒක තමයි ලෝක ධර්මතාවයේ ස්වභාවය. එතකොට දැන් මේ සැපයි කියලා කියන්නේ මොකද්ද? සොම්නස් උපදවන හැඟීම් සැපයි. අපි මේක තව ටිකක් තේරුම් ගත්තොත් සැපයි කියලා කියන්නේ පින්නතුනේ අපේ මේ ඇහැට අපි කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. ඇහි සැප. කනට කැමතිම ශබ්ද ලැබෙනවා නම් ඔන්න සැප. හොඳට ටිකක් හිතලා බලන්න. අපි අපේ කනට අපි ප්‍රිය කරන ශබ්ද ඇහෙනවා නම් ඕක තමයි සැපේ. නාසයට අපි කැමති සුවඳ විඳින්න ලැබෙනවා නම් ඔන්න සැපේ. දිවට අපි කැමතිම රස ලැබෙනවා නම් ඔන්න සැප දිවි සැප. කයට අපි කැමතිම පහස ලැබෙනවා නම් ඔන්න සැප. හිතටත් ඉතින් අපි කැමැති කැමැති මරමුණු නම් එන්නේ සැපයි කියලා කියන්න පුළුවන්. එතකොට දැන් සැප කියන එක පින්නතුල්ලාට තේරුණා. මේ බාහිර දේවල් නෙවෙයි මේ ආධ්‍යාත්මික ආයතනයන්ට අපි කැමැතිම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ලැබෙනවා නම් අරමුණු ලැබෙනවා නම් ඒක තමයි සැපේ ඊළඟට පින්න තුනේ දුක කියන්නේ ඒක පින්නතර තේරුම් ගන්න පුළුවන්. දුක් විඳිනවා කියලා කියන්නේ ඉතින් මේ ඇහැට අපි අකමැතිම රූප ලැබෙනවා නම් ඔන්න දුකයි. අකමැතිම ශබ්ද ලැබෙනවා නම් ඔන්න දුකයි. අකමැතිම ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් දුකයි. අකමැති රස විඳින්න ලැබෙනවා නම් දුකයි. අකමැති පහස ලැබෙනවා නම් දුකයි. අකමැති අරමුණුත් නිතර නිතර එනවා නම් දුකයි. ඔන්න දුක සැප කියලා කියන්නේ ඕකට. එහෙම නැතුව මේ ගොඩ ගහ ගන්න තරමට සැප විඳිනවා කියලා කියන්න බෑ. ඊළඟට ධනෙ තියෙන තරමට යා මහා සැපවන්ත ජීවිතයක් ගත කරනවා කියලා කියන්න බෑ. සැප දුක කියලා කියන්නේ හොඳට නොවනින් කල්පනා කරොත් මේ ආයතනයන්ට තමන් කැමති ටික ලැබෙනවා නම් සැපයි අකමැති ටික ලැබෙනවා නම් දුකයි. ඕක තමයි දුක සැප කියලා කියන්නේ. එතකොට භෞතික දේවල් වලින් ඒවා ගොඩ ගැහෙන තරමට අපි සැප විඳිනවා කියලා කියන්න බෑ. දැන් ගොඩාක් සල්ලි තියන අය කිසිම විවේකයක් නැහැ. අයියෝ මට කෑම ටිකවත් කන්න වෙලාවක් නැහැ කියලා නේ කියන්නේ නේද? අර යා සැපයක් විඳින්නේ නැහැ ඇත්තටම බලපුවහම. ධනෙ තිබ්බා කියලා. අපි හිතමු දැන් ලොකු මාලිගාවක කෙනෙක් ඉන්නවා. ලොකු බංගලාවක්. ඉතින් මේ බංගලාවේ වටේ ලොකු තාප්ප දාලා ඊළඟට නිතරම දේශි දේශෝ ඉන්නවා. මිල මුදල් වලින් කිසිම අඩුවක් නැහැ. යාන වාහන තියෙනවා. සමාජ පිළිගැනීම තියෙනවා. හැබැයි ඉතින් මේ බංගලාවේ ඉන්න කෙනාට මේ තුල ඉන්නකොට යාට ලැබෙන්නේම අකමැති රූපණක්. අකමැති ශබ්දණක්. අකමැති ආග්‍රහණණක්. අකමැති රසණක්. අකමැති පහතණක්. බාහිරට ලොකුවට පෙවුනට එයා ඉන්නේ ගිනි ගොඩක. නේද? ඊළඟට ඒක අනිත් පැත්ත බැලුවොත් අපි හිතමු කෙනෙක් ඉන්නෝ පැල්පතක. ඒක දැක්කහම පුදුම දුකක් ඇති වෙනවා. බොහෝම පුංචි පිදුරු සිවිලි කරපු ගේක. කිසිම ධනයක් නැහැ. හැමදේම හරිම දුර්වලයි. අනුභව කරන ආහාර පවා හරි රළුයි. හැබැයි එයා කැමති ටික, එයා අපේක්ෂා කරන ටික. කියන්නේ එයා කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ඒ තුල ඒ පැලකොටේ තියෙනවා නම් එයා ඇත්තට විඳින්න සැපක්. බාහිරට පෙනෙන්න පුළුවන් අනේ එයා දුක් විඳිනවා කියලා. නමුත් එතන බලපුවාම එතන සැපයක් තියෙනවා. එහෙමනම් බලන්න අපි දැන් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ආයතන හරහා තමයි මම මුලින්ම කිව්ව සියල්ලම සිද්ධ වෙන්නේ. ඒතර අපේ ජීවත් වීම කියලා කියන්නේ ආයතන හරහා සිදුවන දෙයක්. අපි සැප විඳිනවා දුක් විඳිනවා කියන මේ સિદ્ધාන්තය ආයතන හරහා තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ධර්මයේ තුල යන අය කුසල් වලට කැමතියි. නේද? කුසල් කරගන්න කැමතිනේ. අකුසල් කරන්න අකමැති. ඒතර අකුසල් සිද්ධ වෙන්නේ කුසල් සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ මේ ආයතන හරහා. එතකොට බලන්න පින්නතුනේ සියලුම අකුසලයන් ටිකක් කල්පනා කරලා බලන්න. සෑම අකුසලයක් පින්නතුනේ සිද්ධ වෙන්නේ මේ ආයතන හරහානේ. සෑම කුසලයක්ම සිද්ධ වෙන්නේ මේ ආයතන හරහා. එහෙමනම් මේ ආයතන පිළිබඳව අපි කොච්චර දුරට විමසන්න ඕනද? මට හිතෙනවා අපේ බෞද්ධයෝ මේ ආයතන හය පිළිබඳව මීට වඩා අවබෝධයකින් ඉන්නවා නම් අපිට නිරතුරුවම පින්නතුනි කුසල් රැස් කරගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතන කියවුණා කුසල් සිද්ධ වෙන්නේ ආයතන හරහා අකුසල් සිද්ධ වෙන්නේ ආයතන හරහා. ඒක සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට පැහැදිලි. අපි මෙහෙම හිතමු. දැන් පින්නතුනේ අපි කියවනේ දැන් සැප කියලා කියන්නේ මේ අප තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දුක කියලා කියන්නේ තමන් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට කෙනෙකුට සැප ලැබෙන්න පින්නතුනේ නිකම්ම ඒවා ලැබෙනවද? ඔය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බෙලවෙනවද? නෑ. ඒකට හේතුවක් තියෙනවා. සංසාරේ ඊට අනුරූප අපි කුසල් කරලා තිබ්බොත් ඔන්න සැප විඳින්න පුළුවන්. දුක් විඳින්නෙත් ඉබේ නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකනේ මේකට පටිච්චසමුප්පාදය කියන්නේ. එතකොට බලන්න අපි දුක් විඳින්නේ සංසාරයේ ඊට අනුරූපව අපි අකුසල් කරලා තියෙනවා. අකුසලයට අනුරූපව තමයි අපි මේ ජීවිතේ අපි අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අපට විඳින්න ලැබෙන්නේ. එතකොට දැන් බලන්න සංසාරයේ කුසල් කරලා අපි ලස්සන රූපයක් දැක්කා. අපි ලස්සන රූපයක් දකින්නේ දැන් අපි පාර යනකොට අපි කැමති රූපයක් දකිනවා. කැමති රූපයක් දැක්කහම අපි හිතනවා ආ මේ ඉදී දැක්කේ කියලානේ අපිට හිතෙන්නේ. අනේ එකපාර මට හිතාගන්න බැරි වුණා මම මෙහෙම දෙයක් දැක්කා. ඉබේ දැක්කා වගේ තමයි කියන්නේ. නමුත් හේතුවක් නිසා දැක්කේ. ඉතින් අපි කැමති දෙයක් නම් දැක්කේ කුසලයක විපාකයක්. එතකොට අපි ලස්සන දෙයක්, ওই ලස්සන ලස්සන විසිතුරු දේවල් දකින්නේ ඊළඟට අපි දැන් ඔය ලෝකේ බලන්න යනවා විසිතුරු තැන්. ඉතින් විසිතුරු දේවල් අපි දකිනවා, බලනවා. ඒවා අපි නිතර නිතර අපට දකින්න ලැබෙන්නේ සංසාරේ කුසල් කරපු නිසා. එතකොට පින්නතුනේ මේකේ අනිත් පැත්ත තමයි අපි හිතන්න ඕනේ. ඒ ලස්සන දේවල් නිතර නිතර කුසල් කරලා කැමැති කැමැති දේවල් දකිනකොට අපිට ඇති වෙන්නේ මොකද්ද? කුසලයක්ද අකුසලයක්ද? ඔව් ඒවා දැක්කහම ආසාවක් ඇති වෙන්නේ. නැත්තම් ලෝභයක් ඇති වෙන්නේ. ලෝභය කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඉතින් මේවා ප්‍රතිසන්දි ගින දෙන තරම් ප්‍රබල අකුසල් නොවුනාට ඇත්තටම අකුසල් තමයි. දැන් අපි යමක් දැකලා ශාලස්සනයි කියලා බැඳිච්ච ගමන් ඉතින් ලෝභයනේ. එහෙනම් කුසල් කරලා නැවත අකුසල් රැස් කරනවා. ඔන්න සංසාරයේ තියෙන කුරිය භාවය. කොච්චර අසාධාරණයි වගේද නේද? දෙවියනේ සසර කුසල් කළා මෙන්න මේ ජීවිතේ ඒ කුසලයේ නිසාම අකුසල් සිද්ධ වෙනවා. ඊළඟට සංසාරේ අකුසල් කරනවා. අකුසල් කරලා ඊට අනුරූපව අපි අකමැති රූප දකිනවා. ඒවා දකින්නේ අකුසලයක් නිසා. ඒ අකමැති රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අපි අකමැති කෙනෙක් දැක්ක කියලා හිතන්නකෝ. දැක්කහම ඇති වෙන්නේ ගැටීමක්. ගැටීම කියන්නේ අකුසලයක්. එතකොට බලන්න සංසාරේ අකුසල් කරලා මේ ජීවිතේ අකමැති කෙනෙක් දැක්කත් ඇති වෙන්නේ අකුසලයක්. සංසාරේ කුසල් කරලා අපි කැමති කෙනෙක් දැක්කත් ඇති වෙන්නේ අකුසලයක් ලෝභය. ඔන්න සංසාරයේ ස්වභාවය. හැබැයි මේකෙන් කියන්නේ අකුසල කුසල් කරගන්න එපා කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කුසල් කරන්න බය වෙන්න එපා. පුළුවන් තරම් කුසල් කරන්නට ඕන. මොකද මේ කුසලයේ පින කියලා පින්නතුනේ කවුරු කිව්වත් දෙකක් නැහැ. ධර්මානුකූලව ඒක හොඳටම තේරෙනවා. අභිධර්ම පිටකේ මේ සත්වයන්ට පහළ වෙන සිත් සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකේ කුසල් සිත පින් සිත කියලා සිත් දෙකක් නම් නැත. තියෙන්නේ කුසල් සිත් 8යි එච්චරයි. එහෙමනම් කුසලය කියලා කියන්නේ ඇත්තටම අපේ සිත් තුළ පහළ වෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ කුසල මූලයන් මුල් කරගෙන පහළ වෙන සිතුවිලි. ඒවා තමයි කුසල් සිත්. එතකොට දැන් බලන්න අපි සංසාරේ කුසල් කරගෙන මේ ජීවිතේ ලස්සන අය දැක්කහම ඇති වෙන්නේ ලෝභේ නම් ඒක අකුසලයක්. සංසාරය අකුසල් කරපු නිසා අකමැති රූප දකිනකොට ඇති වෙන දේශේ නම් ඒක අකුසලයක්. හැබැයි ධර්මය දන්නවා නම් මේ මානසිකාරය හරියට හදාගෙන තියෙනවා නම් මේ මානසිකාරය නිසා නෙමෙයි ඔක්කොම දේවල් වෙන්නේ නේද? දැන් අපි හිතමු ඇහක් තියෙනවා. රාගික අරමුණක් තියෙනවා මොකක් හරි රාගය ඇති වෙන අරමුණක්, ආසාව ඇති වෙන අරමුණක්. ඒ තිබ්බයි කියලා පින්නතුනේ කෙලෙසයක් ඇති වෙන්නේ නැහැ. කෙලෙසේ ඇති වෙන්නේ මානසිකාර ක්‍රීමෙන් සායක ලක්ෂණය හොඳයි. ඒක මට තියෙනවා නම් අන්න අර මානසිකාරය තුළින් තමයි රාගය ඇති වෙන්නේ. එතකොට ඒ රාගය ඇති වෙන්නේ මානසිකාරය තුළින් වගේම තමයි විරාග භාවය නැත්තම් කුසලය ඇති වෙන්නේ මානසිකාරය. දැන් අපි හිතමු සංසාරයේ කුසල් කරලා අපි වර්තමාන ජීවිතේ ලස්සන රූපයක් දැක්ක දැක්ක ගමන් පුහුදුන්කමට ආසාවක් ඇති වුණත් සිහිය දිනු කරලා පේනවනම් ඉක්මනින්ම යා අනිත් පැත්තට ඒක දානවා අනේ ඉතින් ඕකත් අනිත් වෙලා යන දෙයක් නේ මොකටද මං ඕකට බැඳෙන්නේ අපි හිතමු ලස්සන මලක් කියලා අනේ ඔය මල හොම තිබ්බට හෙට වෙනකොට ඔක පර වෙනවා එහෙම හිතන්න පුළුවන් නම් පින්නතුනේ කෙලින්ම කුසල්නේ පුංචි මානසිකාරයක් තියෙන්නේ එතකොට බලන්න ඕනම අරමුණක් හැබැයි සිහිය දිනු කරලා තියෙන්න ඕන. සිහිය දිනු කරලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඕනම අරමුණක් කුසල් බවට හරවන්න පුළුවන්. ඊළඟට දැන් බලන්න අපි අකමැති දෙයක් දැක්කහම අපිට ඒක අනිත්‍ය වශයෙන් දකින්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි අපවිත්‍ර දෙයක් අපි අකමැති දෙයක් දැක්කහම අනේ ඉතින් මමත් ලෙඩ වුණාම ඔහොමනේ මගේ ඇඟත් කුණ වුණා නම් ඔහොමනේ. අනේ මගේ ශරීරයේ තියෙන්නෙත් වගේ අපවිත්‍ර දේවල්නේ. එහෙම හිතපු ගම කුසලයක්. එතකොට බලන්න මේ මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියන එක කොච්චර වටිනවද? ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. මගේ ਸਰුවඥතා ඥාණයෙන් මේ යෝනිසෝ මානසිකාරයේ තරම් වටින දෙයක් මම දකින්නේ නැහැ කියලා උන්වහන්සේ වදාළේ. ඒ නිසා පින්නතුනේ අපිට ඔය දැන් අපි එක දෙයක් කියුවේ කාල වේලාවේ හැටියට අනෙත් ආයතන හයේම ඔය විදිහට ශබ්දයක් ඇහුවත් ආග්‍රහණයක් වින්දත් රසයක් වින්දත් පහසක් වින්දත් අරමුණක් ගත්තත් ඔය සෑම දෙයක්ම සිහිය තියෙනවා නම් මානසිකාරය හොඳට පුරුදු කරලා තියෙනවා නම් ඕනම අරමුණක් අපට කුසල් බවට හරවන්න පුළුවන් එතකොට දැන් තේරුම් ගන්න මේ ආයතන හරහා තමයි සියලුම කුසල් සිද්ධ වෙන්නේ. සියලුම අකුසල් සිද්ධ වෙන්නේ මේ ආයතන හරහා. එහෙමනම් අපිට කියන්න දෙයක් නැහැ. සසර කෙටි වෙන්නේ මේ ආයතන හරහාමයි. සසන දික් වෙන්නේ සංසාරයේ සකස් වෙන්නේ මේ ආයතන හරහාමයි. එතකොට මේ ආයතනයන් පිළිබඳව දැන ගැනීම කොච්චර වටිනවද? අර චක්ක සූත්‍රයේ එකයි අවබෝධයක් කරා යන කෙනෙකුට මේ හයේ කුඩවල් හය පිළිබඳවම දැනුමක් ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ හයේ කුඩවල් හය මම දන්නවා පින්නතුලා දන්නවා. ආධ්‍යාත්මික ආයතන හය. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස. ඉතින් මේකේ යථා ස්වභාවය මේක මොකක්ද කියලා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේක අනිත් වෙලා යන දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක් ඇත්තම සංකාර. ඒ සංකාරයක ස්වභාවය ඉතින් ඇති වෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. ඔක තමයි සංස්කාරවල ස්වභාවය. ඒක ආධ්‍යාත්මික ආයතන හය අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට බාහිර ආයතන හය. ඒ කියන්නේ මේවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. බාහිර දේවල් පින්නතට ඒවා ලබා ගන්නකම් ඉතින් වටිනවා. ළමා ගත්තට පස්සේ වගේ කිසිම වැඩක් නැහැ. ඕනම දෙයක් එහෙමයි ඕනම සැපයක් එහෙමයි ලබා ගන්නකම් ලොකු දාහයක් තියෙනවා. ලබා ගත්තට පස්සේ කි ලොකු දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. ඒතර බාහිර ආයතනත් අනිත්‍ය වෙලා යනවා. ඒක හොඳට තේරෙනවා. රූපයක් ගත්තාම දැන් බලන්න අපි දැකපු රූප කොච්චර අනිත්‍ය වෙලා ගියානේ නේද? ඒ සියල්ල අනිත්‍යයි. එහෙනම් ඔන්න බාහිර ආයතන හයක් අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයක් තිබ්බා කියලා පින්නතුනි අපිට රූප දකින්න බෑ. ශබ්ද අහන්න බෑ. ආග්‍රහණය කරන්න බෑ. රස විඳින්න බෑ. පහස ලබන්න බෑ. අරමුණු ගන්නත් බෑ. එහෙනම් මේ දෙන්නා එකතු කරන පාලමක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. ඒකට කියන අපි විඥානය කියනවා. ඇහැයි රූපයයි සම්බන්ධ කරනවා. ඒකට කියන චක්කු විඥානසිත. එතකොට මේ රූපයක් දකිනවා කියන්නේ ඇත්තටම දකිනවා කියන්නේ සිතක් මෙතන පහළ වෙන්නේ. සිතක්. චක්කු විඤ්ඤාණ සිත. ඊළඟට පින්නතුනේ කනයි ශබ්දයයි එකතු කරන්නේ එතනට දාන හිත සෝත විඤ්ඤාණ. ඊළඟට නහයයි ගඳ සුවඳයි එකතු කරන සිත ගාහන විඤ්ඤාණ. දිවයි රසයයි එකතු කරන සිත જીවහා විඤ්ඤාණ. කයයි පහසයි එකතු කරන සිත කාය විඤ්ඤාණ. මනසයි අරමුණු එකතු කරන විට මනෝ විඥාන. ඒතරොන විඥාන හය තේරුම් ගන්නත් ඕන. ඊළඟට පින්නතුනි මේ තුන් දෙනාගේ එකතුවට අපි කියන ස්පර්ශය කියලා. ධර්ම ස්පර්ශ කීයටවත් නිට්ටය වෙන්නේ නැහැ. මොකද අනිත්‍ය වාගේ සකස් වෙච්ච දෙයක් නේ. අනිත්‍ය දේවල් වලින් සකස් වෙච්ච දේවල් නිට්ටය වෙන්නේ නැහනේ. ඒවත් අනිත්‍යයි. එතකොට බලන්න මෙන්න මේ කියන ස්පර්ශය ස්පර්ශය කියන්නේ මේ ඇහැට ස්පර්ශය කියන්නේත් නැහැ කනට ස්පර්ශය කියන්නේත් නැහැ හිතට ස්පර්ශය කියන්නේත් නැහැ මේ එකතු වෙන අවස්ථාව අපි හිතමු දැන් මේ ඇඟිලි තුනක් මේ ඇඟිලි තුන ගම් වලින් අලවලා තියෙනවා කියලා අන්නේ ඇලවිලා තියෙන අවස්ථාව ඒ ඇලවිලා තියෙන අවස්ථාවට ස්පර්ශය කියලා කියන්නේ එතකොට මේ තුන් දෙනා එකතු වුණාම රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ආග්‍රහණ කරන්න ලැබෙනවා. රස විඳිනවා, පහස ලැබෙනවා. ඉතින් අරමුණුත් ගන්නවා. ඒතරම ස්පර්ශ හයත් අපි තේරුම් ගන්න ඕන එකතු වෙන අවස්ථා. ඔය ස්පර්ශය නිසානේ ලෝභය හටගන්නේ. ලෝභය හටගන්නේ ඒකාන්තයෙන් මේ ස්පර්ශය නිසා. එකතු වුණොත් විතරයි වෙන්නේ. ඊළඟට පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා වේදනා හයකුත් හටගන්නවා. වේදනා හය තමයි දැන් චක්කු සම්පස්සජා වේදනා. ඔය විදිහට ඇස නිසා ඇති වෙන වේදනාව, කන නිසා ඇති වෙන වේදනාව, නාසය නිසා ඇති වෙන වේදනාව, දිව නිසා ඇති වෙන වේදනාව, කය නිසා ඇති වෙන වේදනාව, ඊළඟට සිත නිසා ඇති වෙන වේදනාව. දැන් මෙහෙම කියනකොට අනේ ඇහැ නිසා ඇති වෙන වේදනාව නිකන් දුකක් වගේ නිකන් අපි අර බාහිරව නිකන් අපි හිතන විදිහට මහ දුකක් ගැනයි මේ කියන්නේ. දුකක් තමයි. මොකද අපේ බොහෝ දෙනා වේදනාව කියන වචනේ පාවිච්චි කරන්නේ දුක් විඳිනවට. නෑ මෙතන වේදනාව කියන්නේ වේදේතීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. මෙන්න මේ විඳීමට කියන වේදනාව. එතකොට අර තුන් දෙනා එකතු වෙනකොට පස්සපත්ත්‍ය වේදනා අර ස්පර්ශය නිසා උන්න වේදනාවක් හටගන්නවා. ඇහැ නිසා අපි කැමති දෙයක් නම් සැප වේදනාව, අකමැති දෙයක් නම් දුක් වේදනාව, ඒ දෙකටම නැත්තම් මධ්‍යස්ථ වේදනාව. කන නිසා අපි කැමති ශබ්දයක් නම් සැප වේදනාව, අකමැති ශබ්දයක් නම් දුක් වේදනාව, ඒ දෙකටම නැත්තම් මධ්‍යස්ථ වේදනාව. ඔය විදිහට පින්නතුනේ වේදනාව හයක් තියෙනවා. ඒක තමයි මෙතන ඇහි වේදනාව, කනේ වේදනාව, නාසයේ වේදනාව ආදී වශයෙන් වේදනා හයක් තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට වේදනාවන් නිසා කෙලෙසත් හට ගන්නවා. තණ්හාව. ඒ තණ්හක් මෙසු ඒ චතක්ක සූත්‍ර හයක් දක්වලා තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා කියලා. තණ්හාත් හයක් තියෙනවා. එතකොට දැන් මේවා පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන පින්නතුනි මේ ආයතන හයෙහි යථාර්ථය දකින්න ඕන. යථාර්ථය දකින්නවා කියලා කියන්නේ මොකක්ද? මේ ආයතන හය ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන. ඒ කියන්නේ අපි මේ ආයතන හය හයින් අපි ඇසගත්තොත් සුතවත් ශ්‍රාවකයා කල්පනා කරන්න ඕන අනේ මේ ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද ඔන්න වටිනාම දේ දැන් මොතන ලොකු විපස්සනාවක් තියෙන්නේ දැන් මේ ආයතන හරහානම් සියලුම දේවල් සිද්ධ වෙන්නේ මේ ආයතනයන්ගේ සැබෑ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ ඇත්ත ඇතිසැටියෙන් දැනගත්තට පස්සේ දුක අවබෝධ කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් දැන් අපි කල්පනා කරනවා දැන් මේ ඇහැ නিত্যද අනිත්‍යද? එතකොට ඇහැ අනිත්‍යයි. නේද? ඇහැ අනිත්‍යයි. ඔන්න දැන් විපස්සනාවට වැටෙන්නේ. එහෙමනම් දැන් නිවන් දකින්න සමතේ වගේම විපස්සනාවක් තියෙන්න ඕන. සමහර අය කියනවානේ සමතයක් ඕන නැහැ විපස්සනාව තිබ්බහම ඇති කියලා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමත විපස්සනා කියන මේ භාවනා ක්‍රම දෙකම ඕන කරනවා. දැන් අපිට කෙලිස් නැතිකරන්න රාගය තෘෂ්ණාව නැතිකරන්න සමත භාවනාවෙන් පුළුවන්. හැබැයි අවිද්‍යාව නැතිකරන්න විපස්සනා වඩන්න ඕන. මොකද අවිද්‍යාව බැහැලානේ තියෙන්නේ. ඒ කියන්නේ අවිජ්ජා නීවරණානම් කියලා කියන්නේ. අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් ගැට ගහලා තියෙනවා. දැන් මේක පින්නතුනේ වැහිලා නැතුව මේ ගැටේ තියෙනවා නම් මේ ගැටේ ලියා ගන්න පුළුවන්. මේක පින්නතුනේ අවිද්‍යාවෙන් වහලා තියෙන නිසා තමයි මේ ගැටේ ලියන්න බැරි. එහෙමනම් අවිද්‍යාව නැති කරගන්න විද්‍යාව පහළ කරගන්න විපස්සනා වැඩි යුතුයි. ඒකනේ දැන් අබුද්ධෝත්පාද කාලවල කෙලවරටම හිත දියුණු කරනවා. හැබැයි ඉතින් කොතන හරි ගිහිල්ලා නවතිනවා. මොකද අවිද්‍යාව තියෙනවා. විපස්සනාවක් නැහැ. නැත්තම් කොච්චරනම් හිත දියුණු කරනවද? දියුණු කරාට අර අවිද්‍යාව ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් නැහැ එතන. ඒ නිසා කොහේ හරි එල්ලෙනවා. එහෙම නෙවෙයි තථාගත ශ්‍රාවකයාට මේ සමතේ තුලින් කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන්. ඊළඟට විපස්සනාවෙන් අවිද්‍යාව දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් බලන්න දැන් අපි මේ ඇහැ පිළිබඳව මෙහෙම කල්පනා කරනවා. කොහොමද? දැන් අර නොඑක් සූත්‍ර දේශනා කියනවා. දැන් නන්දකෝ ආද සූත්‍රය උනත් පිනතුල ශ්‍රවණය කළ ඇති. ඒ සූත්‍ර දේශනාවේ තියෙන්නේ දැන් අපිටම පුළුවන් මේක ප්‍රශ්න කරන්න. කොහොමද? ඇස නිට්ටයයිද අනිත්‍යයිද? ටිකක් හොඳට හිතලා බලනවා. ඔන්න දැන් කල්පනා කරන දැන් අපිට ධර්මයේ තුල ඉන්න කෙනෙකුට නම් හොඳටම තේරෙනවා මේක අනිත්‍යයි. ඔය විදිහට කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඒ විතරක් නෙවෙයි. ඊළඟට කය අනිත්‍යයි, මනසත් අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ නිට්ටිය නෑ. නිට්ටිය නෑ කියන එකනේ අනිත්‍යයි කියන්නේ. එතකොට බලන්න දැන් මේ ආයතන හයම අනිත්‍යයි. ඒතර මේ අනිත්‍ය සංඥාව නිතර නිතර පුරුදු කරන්ද පුරුදු කිරීමේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? දැන් මේකේ ප්‍රයෝජනයක් තියෙන්න දෙපයි. සාන්දෘෂ්ටිකව ප්‍රේණ ප්‍රයෝජනෙ කියන්න බලන්න. සාමාන්‍ය හිතන්න බලන්න. පින්නතුනි යමක් අනිත්‍ය සත්‍ය අනිත්‍යයි කියලා අපි තේරුම් ගත්තාම අපි ඒකට ඇලෙන්නේ දැන් බලන්න දැන් අපි හිතමු දැන් කෙනෙක් ඉන්නවා ලස්සන කෙනෙක්. හැබැයි වෛද්‍යවරු කියනවා මෙයාගේ ඇඟේ ලොකු පිළිකාවක් තියෙනවා. හෙට වෙනකොට මෙයා මැරෙනවා. ආදරය වුණත් කියන්න බෑ. එහෙම කිව්වහම ඒ වගේ කෙනෙකුට ආදරයක් ඇති වෙනවද? ආදරයක් කියන අනුකම්පාවක් නම් ඇති වෙන්න පුළුවන්. මහා බැඳීමක් ඇති කරගන්නවද? නෑ අනේ අනිත් වෙලා යන දෙයක් වැඩක් නෑ බැඳීම් ඇති කරගෙන. අන්න බලන්න. අනිත්‍යයි කියලා දැනගත්තාම බැඳෙන්නේ නෑ. මොකද බැඳිලා වැඩක් නෑ. ඊළඟට පින්නතන බැඳීම විතරක් නෙවෙයි ගැටෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් මේ තව මොහොතකින් මැරෙනවා කෙනෙක්. එයාත් එක්ක අපි තරහක් ඇති කරගන්නවා. අනේ වැඩක් නැහැනේ දැන් මේ මිනිස්සයා මැරෙන්න නින්නේ මැරෙනවානේ. මේ මිනිස්සයාත් එක්ක මොන ගැටීමක්ද? අන්න බලන්න. අනිත්‍ය ස්වභාවයේ තේරුම් ගත්තාම ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. අන්න ඒකයි ඒකේ තියෙන විශේෂ ප්‍රයෝජනය. එතකොට දැන් ඔන්න අපි හිතනවා ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. ඔන්න අපේ ලෝකයම අනිත්‍යයි. අපි සැප විඳිනවා දුක් විඳිනවා සියල්ලම අනිත්‍යයි එතකොට. ඊළඟට අපි කල්පනා කරනවා යමක් අනිත්‍ය නම් අපිට දැන් අර චතක්ක සූත්‍රයේ කියපු විදිහට බාහිර ආයතන පිළිබඳව හිතන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ ඒ විතරක් නෙවෙයිනේ. ඊළඟට ස්පර්ශ හය නෑ විඥාන හය. චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඇත්තටම හිත කියන එක කොච්චර වසින්නේ මේ දැන් පහළ වෙනවා මේ දැන් නැති වෙලා යනවා ඇති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඕක තමයි ස්වභාවය ඉතින් වහ වහ මේ වගේ වේගවත්කම කියන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි හොඳට මතක තියාගන්න සිතක් පහළ වෙලා තියෙනකොට ඒ සිත උඩින් තව හිතක් පහළ වෙන්නේ නැහැ කියන්නේ අපි ඇහෙන් රූපයක් දකිනකොට ඒකම කනෙන් ශබ්දයක් ඇහෙන්නේ නැහැ අර රූපේ දකින සිත ඇති වෙලා නැති වුණාට පස්සේ තමයි ශබ්දය අපට ඇහෙන්නේ. දැන් අපිට හිතෙන්න පුළුවන් ඒ එහෙම කොහොමද කියන්නේ අපිට මේ ඔක්කොම එකට ඇහෙනවනේ. අපි ටීවී බලනකොට අපිට ඒකේ තියෙන රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා. ගඳ සුවඳත් ආග්‍රහණය අපි මොකක් හරි ගෙදර මොකක් හරි සුවඳක් තියෙනවා ඒකත් දැනෙනවා. ඊළඟට අපි මොනවා හරි කකා ටීවී බලනකොට ඒ දිවටත් ඒ රසෙත් දැනෙනවා. ඊළඟට පහක අපි ඉඳගෙන ඉන්න පුටුවේ සබ පහසුවක් ලැබෙනවා. ඉතින් මේවා ඔක්කොම එකට ලැබෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. පින්නතුණි එකට ලැබෙන්නේ නැහැ. මේ හිතේ වේගවත් භාවය මේකෙන් තේරුම් ගන්න. මේවා එක හිතක් පහළ වෙලා ඒ හිත විනාශ වුණාට පස්සේ තමයි අනිත් හිත. හිත කියලා කියන්නේ රූපයක් දැකීමක් හිතක්. ශබ්දයක් ඇහිීමක් හිතක්. එතකොට රූපේ දකින හිතින්ම ශබ්දේ දකින්න බෑ. එහෙනම් අර රූපය දැකපු හිත නැති වෙලා ශබ්දය අහන වෙන හිතක් පහළ වෙන්න ඕන. ඒතර මේකේ වේගවත් භාවය හිතන්න විදුලියට වනා කෝටි ප්‍රකෝටි ගානකින් මේක වේගවත්. කිසි වේගවත් භාවයේ තේරුම් ගන්න බෑ. ඉතින් ඒක තේරෙන්නේ නැති නිසා අපි හිතනවා නෑ මේ ඔක්කොම එකට පහළ වෙන්නේ කියලා. එහෙමනම් දැන් ඔය විදිහට අර විඥානහයේ අනිත්‍යතාවය අපිට හොඳට දකින්න පුළුවන්. ඊළඟට මේ ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. අනිත්‍යෝ තුන්දෙනෙක්ගෙන් හටගත් ස්පර්ශය කීයටවත් නිට්ටය වෙන්නේ නැහැ. ඊට කෙනෙක් කියනවලු මේ ගහ අනිත්‍යයි ගහක් වෙන්නලා මේ ගහ නම් අනිත්‍යයි ගහේ කඳත් අනිත්‍යයි කොළත් අනිත්‍යයි අතොත් අනිත්‍යයි අනිත් අනිත් දේවලුත් අනිත්‍යයි හැබැයි මේ ගහ නිසා තියෙන ආලෝකය නම් සෙවණැල්ල නම් නිත්‍යයි කියලා කියන් කිවට එක පිළිගන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීන් වහන්සේ කොහොමද කියන්නේ මේ අනිත්‍ය කොටකින් ඇතිවිච්ච සෙවණැල්ල කීයටවත් නිත්‍ය වෙන්නේ නැහැ. ඉතින් තව උපමාවකින් උන්වහන්සේ වදාරනවා පහනක් තියෙනවා පහන්ට තෙලුත් දාලා තියෙනවා. ඉතින් දැන් කෙනෙක් කියනවා මේ පහන අනිත්‍යයි. තෙලුත් අනිත්‍යයි. ඊළඟට වැටියත් අනිත්‍යයි, ශිලත් අනිත්‍යයි. හැබැයි පහනෙන් ඇති වෙන ආලෝකය නම් නිට්ටයයි කියලා කිව්වට ඒක පිළිගන්න පුළුවන්ද? බෑ. අනිත්‍ය දේවල් වලින්ම නිර්මාණය වෙච්ච හැමදේම ඒකාන්තේ අනිත්‍යයි. ඒ වගේ අපට ස්පර්ශය නිට්ටයයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකත් අනිත්‍යයි. ඊළඟට පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා ඇති වෙන වේදනා ඔය සැප වේදනා දුක් වේදනා නේද? අපි ඕවා කොච්චර විඳලා තියෙනවද? සදාකාලික උනේ නැහැ. ඒවා කොහොම අනිත්‍ය වෙලා ගියා. ඒ වාණිසය ඇති වෙන ඉතින් තෘෂ්ණාත් එහෙම තමයි ඒවත් අනිත්‍යයි. අන්න ඒ විදිහට අපි දකින්න ඕන. ඒතර අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. එන්නතුනි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට ඒකාන්තයෙන්ම අපට කාම රාගය දුරු කරගන්න පුළුවන්. රූප රාගය දුරු කරගන්න පුළුවන්. භව රාගය දුරු කරගන්න පුළුවන්. අස්තිමාන්නේ අර පංච උපාදානස්කන්ධයට බොරුවට මම කියලා දාගෙන ඉන්න සංඥාව නැති කරගන්න පුළුවන්. ඊළඟට අවිද්‍යාව නැති කරගන්න පුළුවන්. බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශාසනයේ තියෙන ලොකෝම පින්කම තමයි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. අනිත්‍ය සංඥාව වඩනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒ නිසා මේක අපි නිරන්තරයෙන් පුරුදු කරන්න ඕන. බුදු සසුනෙහි තියෙන ලොකුම පින්කම ඇත්තටම අනිත්‍ය සංඥාව වැඩි වීම. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. ඒතර යමක් අනිත්‍ය නම් ඒක කොහොමවත් සැපයක් වෙන්න බෑනේ නේද? අනිත්‍ය වෙලා යනදී. එහෙනම් ඒක ඒකාන්තයෙන් දුකයි. ඊළඟට යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද බැරිද? නෑ. ඔන්න මේ ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය ගැලවෙනවා. දැන් දන්නවා මේක මේ වචනේ පවත්තන්න බෑ. මේ කිසිම දෙයක් මම කියලා අල්ලගන්න බෑ. එහෙමනම් පින්නතුනි බලන්න මේ ආයතන 6 මුල් කරගෙන අපිට නිවන දක්වාම අපේ ඉලක්කේ කරාම යන්න පුළුවන් ආයතන 6 හරියට තේරුම් ගත්තොත් ඉතින් මේක තමයි අපේ ලෝකය. මෙතනින් තමයි සියලුම විපත්තියෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ ආයතන භාවනාව විශේෂයෙන්ම මේ ආයතනයන්ගේ ස්වභාවය ඉතා හොඳින් තේරුම් අරගෙන මේක අනිත්‍ය සංඥාවම වඩන්ඩ අපි ප්‍රගුණ මේ අනිත්‍ය සංඥාවම ප්‍රගුණකරනද අපි පුරුදු වෙන්නට ඕන ඒ තුලින් බුදු සසුනකින් ලබන්න තියෙන ඒ ඉහළම ප්‍රතිඵලය අපට ලබන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්නතුනි පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ ආයතනයන් පිළිබඳව දැන් තියෙන අවබෝධයට වඩා අවබෝධයක් මේ ධර්මයේ තුලින් ලබාගෙන මේ ආයතනයන්ගේ සැබෑ తත්වයේ තේරුම් අරගෙන මේ සසර ගමන නිමා කරන්නට කටයුතු කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති